ඒ සූත්‍රයේ අන්තර්ගතය හඳුන්වා දෙමින් සරුවචනංශේ සඳහන් කරනවා භාරංචවෝ භික්ඛවේ දේශිසාමි භාරහාරංච භාරදානංච භාරනික්කේපනංච කියලා ඒ භාර කියන වචනය නැත්නම් මේ බර ඒයිස එකක්කම ඒ ආතතිය අසහනෙ කියන එක හතර ආකාරයකින් ਸਰවඥාන්සේ විස්තර කරනවා කොයි ආකාරයකින් හරි ඒක ਸਰවඥාන්සේ අදහස් කරන ආකාරයෙන් තව කෙනෙකුට තේරුම් ගැනීමේ පහසුව පිණිස දේශනා විලාස දක්වමි. ඉස්ලාම ඒ බාහිර කියන වචනේ අර්ථකතනය මේ සූත්‍රීලා බාහිර සූත්‍රීලා බාහිර කියලා හඳුන්වන්නේ මොකද්ද කියලා මේ පංච උපාදානස්කන්ධ කියන එකයි සරුවඥාන්සේ පෙන්වන්නේ. ඊට පස්සේ ඒ පංච උපාදානස්කන්ධ කුමක්දයි කියලා අහන ප්‍රශ්නෙට තමන් වහන්සේම පිළිතුරු සපේනවා රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංඛාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ කියලා. ඉතින් එතකොට වෙනත් තැන්වල අනිවාර්යයෙන්ම මේ උපාදානස්කන්ධ පිළිබඳව අපි ඇසු විරු ඥාන ඇති කල්පනා කරපු චින්තාමය අන්වේ ඥාන අපි ළඟ ඇති. නමුත් ඒ පංච උපාදානස්කන්ධ දුක් වශයෙන් ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරනවා. සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. දැන් මෙතන මේ දුක බර කියන වචනෙන් හඳුන්වනවා. එච්චරයි මේකේ වෙනස. ඒ දුක, ඒ බර, ඒ ශිකක්කම උස්සගෙන යන එකන කවුද? එව නැත්නම් ඒ කාටද මේ බරබරක් වෙන්නේ මේක දුකක් වෙන්නේ ඒ පුද්ගල කියන වචනේ තමයි තියෙන්නේ මේ අසවල් ආයුෂ්මතුන් වහන්සේ මෙවැනි නම් ඇත්තේ මෙවැනි ගෝත්‍ර ඇත්තේ කියලා යම් කිසි කෙනෙක් නම් කියන්න පුළුවන් නම් නැත්තම් Taman කියනවා මම අසවල් නම් ඇත්තා මම අසවල් ගෝත්‍ර ඇත්තයි කියලා ඒ ආයිතිවාසිකම් කියන්නේ මේ බරට තමයි. එයා මේ ආයිතිවාසිකම් කියන්නේ මේ දුකට තමයි. එයා ආයිතිවාසිකම් කියන්නේ මේ උපාදාන ස්කන්ධ පහට තමයි. ඒක නිසා යම් කිසි කෙනෙක් Taman අසවලායයි අනන්‍යතාවයක් දනවනවන වෙන ඇත්තොත් එයාට ඒ නමින් ආමන්ත්‍රණය කරනවන සම්මත වෙලා තිනවන අනිවාර්ය බරාදින කෙනෙක් තමයි. ඉතින් සරුවචන් වහන්සේටත් නම් දිනනවා. සරුවචනාලේ සිද්ධාර්ථ ගෞතම කියලා නමක් තියෙනවා. නව බුදු ගුණවල ආකාර 9කින් හඳුන්වනවා. ඒ ඔක්කොම සම්මුතිනම්. නමුත් අද අපි කොච්චර උනන්දුද අපිටම කියලා වෙනමම ඩෙන්ටි කාඩ් එකක් හදාගෙන අපිටම කියලා પાස්පෝර්ට් එකක් හදාන වෙන කෙනෙකු නොවේ අන්‍යයන් නොවේ කියන අනන්‍ය වෙන්න හදනවා. ඒ අනන්‍ය වෙන්න හදන මේ තමන්ගේ දුක් ටික වෙන් කරලා හඳුන ගන්න තමයි. මේ ටික මේ දුක් ටික මගේ අත තියන්න දෙන්න එපා. මේ බර මගේ කාටවත් කොහෙම අල්ලන්න දෙන්න එපා කියලා ඒ දුක් ටිකට කියන අනන්‍යතාවය කියන මිනිහට ਸਰවඥාන්සේ ওই ස්කෝල වල පටබැඳි නම් තියෙනවනේ. අන්න ඒ වගේ පුද්ගල කියන නමක් දෙනවා. විහිළුවට දාපු නමක් තමයි පුද්ගල කියන එක. පුද්ගලයයි කියලා කියන්නේ ඕනම වෙලාවක අපායට යෑමට සුදුස්සක්. යට තියෙන ප්‍රධානම ඩෙන්ටි කාඩ් එක තමයි සමාජිකත්වයේ තියෙන කිසිම සමාජික ගාස්තුවක් ගෙවන්න ඕන ඕන වෙලාවක අපායට යන්න පුළුවන් දොර ඇරලා තියෙනවා. අනිත් තැන් වලට යන්න ගියාම ටිකක් පරීක්ෂා කරනවා. අපායට ඕන වෙලාවට යන්න පුළුවන් පුද්ගලයාට පුද්ගල කියන නම කියනවා. එහෙම නැත්නම් මේ පුද්ගලයාට සතර අපාය සකගේහ සදිසං කියලා තියෙනවා. ඒක හතර අපාය තමගේ gedara වගේ. කොහේ ගියත් gedara එනවනේ. ඒ වගේ මේ අදිසිය පොඩි ගමනක් ඇවිල්ලා ඉන්නේ. මේක ඉවරෙච්ච ගමන් වහාම gedara යන්න වෙනවා. ඒ ඇත්තන්න පුද්ගල කියන නම කියනවා. එයාට ඒක වළක්වන්න බෑ කාටවත්. එයා ඒ වගේම එක ලොකු ආශාවකුත් තියෙනවා. මම අසවලා මම අසවල් ගෝත්‍ර ඇත්තා කියලා අර අපායට යන තියෙන අයිතිවාසිකම තමයි මේ කියපාන. ඊට පස්සේ ඒ පුද්ගලයාට ඕනම පුද්ගලයෙකුට ඒ බර දෙන්නේ කවුද? බාරය බර දාණය කරන්නේ කවුද? තණ්හා. යෝතස්සායව තණ්හාය ඒ යායන් තණ්හා පෝනෝ භවිකා යම් මේ තණ්හාවක් තියෙනවනම් ඒක නිසා අපි අතීතයට අදිනවා අනාගතයට අදිනවා වෙන තැනකට අදිනවා වෙන කෙනෙක් ගැන හිතනවා කියලා කියන්නේ වර්තමාන මොහොත පන්නනවා වර්තමාන මොහොත පන්නන්නේ තණ්හාව නිසා ඒක ඉදිරි පැතිරි යන එකක්. වර්තමාන මොහොත ඒ අර බර අඩු කරන තැනක්. ඒ වර්තමාන මොහොතේ බර අඩු කිරීම පිළිබඳව සරුවචන් වහන්සේම පෙන්නපු නිදර්ශනයක් ගත්තොත් කෙලින් කරලා හිටවපු ඉදිකට්ටක් උඩට අබහුරක් වැක්කිරුවට වැලි අහුරක් වැක්කිරුවට ඒ ඉදිකට්ට උඩ එකම වැලි කැටයක්වත් සම්බර වෙන්නේ නැහැ. කඩාන වැටෙනවා. ඒ නිසා වගේ තමයි වර්තමාන මොහොත කියන කියන්නේ කෙලින් කරගත්ත ඉදිකට්ටක් වගේ කොච්චර දුක් කරදර දැම්මත් කොච්චර අසහන දැම්මත් කොච්චර දැවිලි තැවිලි තිබ්බත් වර්තමාන මොහොතේ රඳන්නේ ඒකට ඒකට කියන්නේ ස්ථාවරයක් නැහැ. අපපතිට්ඨිතයි. ප්‍රති ප්‍රතිෂ්ඨාවක් ලබන්න බෑ. නමුත් ඒකට අපි කැමති නැහැ. ඒ වෙනුවට අපි පුද්ගලයාට කැමති තණ්හාවට කැමති, අතීතයට කැමති, අනාගතයට කැමති, වෙන තැනකට කැමති, වෙන පුද්ගලයන්ට කැමති මේ ආකාරයෙන් ඒ තණ්හාව විසින් අපි ඇස් බැඳගෙන නාස්රණුවක් දාගෙන බර අද ගන්න අපි බරට අදින මීහරකෙක් කරගෙන තණ්හා නාස්රණුව දාගෙන අපි එහෙට අදිනවා මෙහෙට අදිනවා ඉතින් අපි කියනවා ඒ නිසා අපිට යුතුයකන් නිසා අපිට අතීතය කල්පනා නොකර බෑ අපේ වගකීම් නිසා අපිට අනාගතය කල්පනා නොකර බෑ අපි වගකීම් නිසා මගෙන් පිට අනිත් පුද්ගලයා මට නැතුව බෑ. මෙහි ගැන කල්පනා කරගෙන ඉන්න බෑ මට ගෙදරක් තියෙනවා, කන්තෝරුවක් තියෙනවා, අහවල් වැඩපොලක් තියෙනවා. ඒව ගැන කල්පනා කරන මේ සේරම තෘෂ්ණාව කරන වැඩ. ඉන්ස අපිට බාර දාණය දෙන්නේ අපිට ප්‍රධානය කරන්නේ බාර දාන තෘෂ්ණාව. ඉතින් ඒව අපි පදක්කම් වශයෙන්, මල් මාලා වශයෙන් ලාභ සසයෙන් සත්කාර වශයෙන් සම්මාන වශයෙන් ශිලෝක වශයෙන් ගොඩාක් එකතු කරගන්නවා මැරෙන්න ඉස්සර වෙලා ඒ ඔක්කොටම අපිව මීහරකෙක් වගේ මෙහෙවන්නේ නාස්රණුවෙන් අදින්නේ තෘෂ්ණාව නිසා. ඉතින් ඒ නිසා ඒකට කියනවා බාහිර දාන කියලා. ඊට පස්සේ මේ විදිහට මේක විහිළුවට ලක් කරන සරුවචන් වහන්සේ මේ භාරය නික්ෂේප කරන්න කොහොමද? ගෙවම් කරන්නේ කොහොමද? ධම්මචක්කපවත්තන සූත්‍රයේ කියලා තියෙන විදිහට යෝතස්සායව තණ්හාය ආශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලය ඒ උපදින උපදින තන ඒ තණ්හාවගේම ඉතුරු නොකොට ගෙවන් කිරීමක් කරනවා නම් අශේෂ විරාග නිරෝධයක් ඡාග කියලා කියන්නේ ත්‍යාගවන්තකමක් පටිනිසග්ග කියලා කියන අතහැරීමක් ඡාගෝ පටිනිසග්ග මුත්‍ති කියන්නේ මිදීමක් අනාලයෝ කියන්නේ ආලය හැරපීමක්. ඒ නිසා මතුවෙන මතුවෙන ස්ථානයේ මේ තෘෂ්ණාව දැකලා ඒ තෘෂ්ණාව දීලා දාන එක. ඒ තෘෂ්ණාව ගැන ආදේ ආලය අතහරින එක. අතහැරීම, පටිනිසග්ගය, මිදීම, එයින් මිදීම මේ භාරය අතහැරීමක්. ඒ නිසා මේ භාරය తాවකාලිකව ලැබෙන දෙයක්. තෘෂ්ණාවත් తాවකාලිය ලැබෙන එකක්. නමුත් අපේ සම්පූර්ණ ප්‍රයත්නයේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒ తాවකාලිකව තියෙන තෘෂ්ණාව ස්ථාවර කරගන්නයි. ඒක පදනම් කරගන්නයි. ඒකට පසුබිමක් සකස් කරලා දෙන්නයි. ප්‍රතිෂ්ඨාවක් ලබා දෙන්නයි. ඒක සඳහා අපි විවිධ නංගණන්, විවිධ තාන්නමාන, විවිධ ලාභ සත්කාර සම්මාන සිලෝක හදමින් ඒක තහවුරු කරනවා. ඒ තහවුරු කරන කෙනාට බුදුහාමුදුරුවෝ විහිළුවට කියනවා පුද්ගල කියන නම. පුද්ගලයෙක් ඉන්නවනම් ඒ පුද්ගලයාගේ වැඩේම මේ ඇවිල්ලා යන්න ඉන්න තෘෂ්ණාවට ගයක් හදලා දීලා නතර වෙන්න කියලා තේ එකක් හදලා දීලා බුලත්‍රයක් ගන්න දීලා තියාගෙන ඉන්න එක තමයි වැඩේ. හැබැයි තණ්හාව එන්නේ යණ්ඩයි. අපි අර කරන අමතර සැලකිල්ල නිසායි තෘෂ්ණා තෘෂ්ණා මෙතන ලඟුම් ගන්නේ. නමුත් මේ නික්ෂේප පැත්තෙන් බලනකොට තෘෂ්ණාව ගෙවම් කරන පැත්තෙන් නැත්නම් නිරුද්ධ කරන පැත්තෙන් ක්ෂය කරන පැත්තෙන් වැය කරන පැත්තෙන් බලනකොට අපි දැහැහෙන දුකට ගිහිල්ලා දැන්න තියෙන්නේ. දැහැහෙන දුරට ඒකේ වැඩ රාජකා වැඩ රාජකාරි ගොඩක් කරලා තියෙනවා. ඒක අපි ප්‍රතිපදාව කියලා කියනවා. බෞද්ධ ප්‍රතිපදාවේ කියනකොට ਸਰවඥංශය පෙන්වන මධ්‍යම ප්‍රතිපදාව ගැන කියනකොට අපි සෑහෙන දුරට ගමන් කරලා තියෙනවා. ඒ නිසා කාටවත් මේක අලුතෙන් හඳුලා දෙන්න දෙයක් නැහැ. හැම කෙනාටම Taman ගිය පාර පෙන්නලා මෙච්චරක් ඔය ඇත්ත දැන්න සම්පාදනය කරගෙන තියෙනවා. අන්න ඒක තව ටිකක් උනන්දු කරවන්න. ඒක දිගේ ඒකට තව ටිකක් වැඩිපුර අනුග්‍රහ කරන්න. රැක බලා ගන්න. එතකොට කාගෙන්වත් උපදේශ ඕනේ මේ තාක්කල් කරපු ටිකම වැඩි වැඩියෙන් එන්න එන්න දියුණු පවුණු කර ගැනීමයි කරන්න තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රතිපදාවට බැහැපු යාන්තමට බැහැපු කෙනා පවා මේ නික්ෂේපය කරමින්ම තමයි පටන් අරගන්නේ. ඒක නිසා සරුවචන් වහන්සේගේ භාවනා වැඩපිළිවෙලේ ඉන්න අපි වාගේ පිරිසක් ගත්තොත් එහෙම නැත්නම් භාවනා කරන්න ඕනයි කියලා අඩු ගානේ අපිටම සෝවාන් වෙන්න ඕනයි කියලා දැන් රහත් වෙන්න ඕනයි කියලා මොනව හරි කටයුත්තක් කරන්න යම් කිසි කෙනෙකුට හිතවිල්ලක් පහළ වුණා නම් මේ බෞද්ධ ප්‍රතිපදා විදියට ඒක නා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියනවා මේ කෙනත් අඩුම ලන්සුවෙන් සෝවාන් කියලා තමයි කියන්නේ. මෙයත් ප්‍රතිපදාවට බහැපු කෙනෙක්. මෙයා මාර්ගස්ථයි. යං ඒකේචි බුද්ධං සරණං ගතාසේ නචේ නමේ ගවිස්සanti අපාය භූමින් කියලා තියෙනවා යම් කිසි කෙනෙක් බුදුන් සරණ ගියා නම් ඒ කෙනා අපායට යන්නේ හැබැයි මේ බුදුන් සරණ යනවායි කියලා කියන්නේ බයට චකිතට කියන එකක් නෙවෙයි. හොඳටම Tamanda විශ්වාසයි නම් මම මගේ කටයුතු වලදී සුබ කටයුත්තේ අසුබ කටයුත්තේ දුකදී කරදරේදී බුදුන් ශීපත් කරන මට්ටමකට බුදුන් සරණ ගිහිලා තියෙනවනම් ධර්මයේ ශීපත් කරන මට්ටමින් ධර්මයේ සරණ ගිහිලා තියෙනවනම් සංඝයා වහන්සේ සරණ ගිහිලා තියෙනවනම් තමන්ගේම සීලේ විශ්වාස කරනවා නම් එයා අඩුම ලංසෙන් සෝවාන් මාර්ගස්ත කෙනා. ඉතින් මේ අඩුම ලංසෙන් සෝවාන් මාර්ගස්තයා පිළිබඳව ථේරවාදයේ කිසිම ස්ථිරසාර අර්ථකථනයක් නැහැ. හැබැයි එයත් ආර්ය පුද්ගලයෙක් බව දරුවචනන්සේ දේශනා කළා තියෙනවා. අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය කියනකොට සෝවන් මාර්ගස්ත සෝවන් පලස්ත. සකදාගාමි මාර්ගස්ත පලස්ත. අනාගාමි මාර්ගස්ත පලස්ත. අරයත් මාර්ගස්ත පලස්ත. එතකොට සෝවාන් මාර්ගයට පිළිපන් ඕනෙම කෙනෙක් අෂ්ට වූ ආර්ය පුද්ගලයන් අතරට වැටෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් සතුටකටපත් වෙන්න පුළුවන් යාට. පුළුවන් නම් මම බුදුන් සරණ ගිය කෙනෙක් කියලා දුකේදී සැපේදී ඒක ඉදිරිපත් වෙනවා නම් ඒක නයි කාන්තිම වැඩට බහැපු කෙනෙක්. ඒක බෞද්ධයෙකුට ඒක පාචල් කරගෙන තියෙන්නේ. පාචල් කරගෙන ඉන්න නිසා මම බුදුන් සරණ ගියා කියන එක හුඟක් වෙලාට අමතක වෙනවා. නමුත් චුල්ල කම්ම විභංග වගේ සූත්‍රවල සරුවචනසේ සඳහන් කරලා තියෙනවා බත් කාලා අත හොදලා ඉඳුල් ටික විසිකරන ගමන් පොළොවට අනේ මේ තීල ඉතුරු මේ බත් තුල මේ ඉඳුල් ටික පොළවේ ඉන්න වැල් ගැඩවිල්ලකට ආහාර වේවා කියලා අදිෂ්ඨාන කෙරුවොත් සියක් ගුණයක් ආනිසංස තියෙනවා කියන. නොපෙනෙන සතෙකුට මම මේ අත හොදලා දාන වතුර ටික ආහාර වේවා කියන චේතනාවට සියක් ගුණයක් ආනිසංස තියෙනවා කියන. ඒ වෙනුවට ඒ සතා කැවිල් ඇවිල්ලා ඒක කනවා දකින්නකොට එහෙම නැත්නම් විසි කරපු බත් එක ඉඳුල් එක බල්ලෙක් ලෙව කනවා, පූසෙක් ඇවිල්ලා කනවා, මයිනෙක් ඇවිල්ලා හද ගන්නවා, දෙමලිත් එක්ක ඇවිල්ලා කරනවා දැක්කොත් සියක් ගුණයක් ආනිසංස වැඩි වෙනවා කියලා කියනවා. නොදන්න සතෙකුට දාලා මේක ආහාර වේවා කියනකොට සියක් ගුණයක්. සතෙක් ඇවිල්ලා කනකොට ඒකට සතුටු වුණොත් අනේ මේ අහිංසක සතෙකුට මේක ආහාර උණයි කියලා. ඒ සතා ලොකු වෙන්න ලොකු වෙන්න ආනිසංස වැඩි. ප්‍රමාණයේ ආනිසංස වැඩි. ඒ වගේ නෙවෙයි කියලා තියෙනවා ඊටාමත්ම දුක්ඛිත දුර්වල මිනිස්සුයෙකුට දුන්නොත් ඕනේ සතෙකුට දෙන වගේ සියක් ගුණයක් ආනිසංස තියෙනවායි කියලා. ඊට පස්සේ කියනවා මේ මිනිස්සයා සිල්වන්ත නම් සියක් ගුණයක් ආනිසංස තියෙනවා. ඒ මිනිස්සයා සෝවාන් නම් සියක් ගුණයක් ආනිසංස තියෙනවා. සකදාගාමි අනාගාමි අරියත් ආදි වශයෙන් ගිනිලා කියනවා බුදුන්ට දුන්නොත් අරහතන් වහන්සේ නමකට දෙන වගේ සියක් ගුණයක් තියෙනවා. පච්චේක බුදුරජාණන් වහන්සේ පස්සේ බුදුරජාණන් වහන්සේට දෙනකොට පස්සේ බුදුරජාණන් වහන්සේ දෙනකොට වගේ සියක් ගුණයක් ආනිසංස වෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙනකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේට භික්ෂු භික්ෂුණී ඔබේ සංඝයේ සහිතව සාංගී කළ දුන සියක් ගුණයක් ආනිසංස වෙනවා මේ ඊට වැඩිය සියක් ගුණයක් ආනිසංස තියෙනවා බුදුන් සරණ යෑමේ ඊට වැඩිය සියක් ගුණයක් ආනිසංස තියෙනවා ධර්මයේ සරණ යෑමේ ඒ වගේ තමයි අපි මේ බුදුන් දහම් සංඝ සරණ යනවා කියන එක පාචල් කරගෙන තියෙන නිසායි ඒකේ තියෙන ගැම්ම දන්නේ නැති නිසායි ඒක අපිට අමලියේදී සතුටේදී අමතක වෙන නිසායි අපි හිතන්නේ නෑ නෑ අපි ශෝවාන් මාර්ගස්තයි කියන්න හොඳ නෑ අපි තාම නිකම්ම නිකන් නරපණු අමු ගිහියෝ අපි ළඟ පව් තියනවා කියලා අර පව් ටික සරණ යනවා මිසක් කවදාකවත් අපි දැනටමත් බුදුන් සරණ ගිය පිරිසක් භික්ෂු භික්ෂුණී උභය සංඝයා සහිත මහා බුදුරජාන් වහන්සේට මහා දානයකට වැඩි වටිනවා බුදුන් සරණ යන්නේක. ඉතින් මේ වගේ පිරිසකට එක මතක් කරනවා මිස බුදුන් සරණ ගියේ නැති කෙනෙකුට මතක් කරොත් ඉතනවා මෙච්චර මේ පිංකමවත් කරගන්නේ නැහැ තාමත් එක එකනා පිටිපස්සේ සරණ යනවා. ඉතින් ඒ බුදුන් සරණ යෑමේදී සම්මා සම්බුදුරජාන් වහන්සේ ප්‍රදාන කරගත්ත භික්ෂු භික්ෂුණී උබේ සංඝයාට දෙන දාණයට වැඩි ලොකු දානයක් දෙන්න ඕනේ ලොකු දාන චේතනාවක් එන්න ඕනේ මම බුදුන් සරණ ගියයි කියලා කියන්නේ එතකොට යාට නිින්දෙන් අවදි වෙනකොටත් බුදුන් සරණ යනවා නිින්දට යන්න ඉස්සෙල්ලත් බුදුන් සරණ යනවා ගමනක් යන්න ඉස්සෙල්ලත් බුදුන් සරණ යනවා ගමනක් ගිහිලා ඇවිල්ලත් බුදුන් සරණ යනවා පිනක් කරත් අනුන්ට දෙනකොටත් හැම තැනකදීම මේ බුදුන් සරණ යාම තියෙනවා නම් අර බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේට භික්ෂු භික්ෂුණී මහා සංඝරත්න දෙන දාණයට වැඩි දානයක් සිද්ධ වෙනවා. ඉතින් අපි මේ වගේ දේවල් මේ සර්වචනංශයෙන් පෙන්ලා තියෙන මේ සංසන්දනාත්මක දේවල් පුංචි කළ සලකන එක නැති කරන්නයි මේ බණ කියන්නේ. දැනටමත් අපි දානෙත් දෙනවා. නමුත් ඒ සියලු දානවලට වැඩිය වැඩි ප්‍රතිපත්තියක් වශයෙන් බුදුන් සරණ ඒ නිසා යම් කිසි කෙනෙක් කියනවනේ මේ භාවනා කිරීම පමණයි කරන්න ඕනේ දන් දීම අවශ්‍ය නැහැ සිල් රැකීම අවශ්‍ය නැහැ කියලා මේ ශාසනයට අඩිය තිබ්බ තැන ඉඳලා මේ භාවනා කුසලය අතහැරීමේ බර බර ගෙවන් කිරීමේ වැඩපිළිවෙල අපි දන්නේම නැතුව ගෙවන් වෙලා තියෙනවා ඒ නිසා අපි සන්තෝෂ වෙන්න ඕනේ අම්මට අප්පට පින් සිද්ධ වෙන්න ගමේ පන්සලේ හාමුදුරන්ට පින් සිද්ධ වෙන්න අපි කොහොම කොහොම හරි දැනටත් ඉඳුල්ල අතෝදලා විසිකරනට වැඩිය දන් දෙන්න දානවා. ඒ වගේම අපි මේ මහා කුසලයක් කියලා නොදැන හිටියත් අපි දැනටමත් බුදුන් සරණ ගිහිලා තියෙනවා. ධර්ම සංඝය සීලේ සරණ ගිහිලා තියෙනවා. අපි කොච්චරක් මේකද සිහිපත් කරන්නේ නැත්නම් වෙච්ච අකුසල්ද සිහිපත් කරන්නේ ඕන උතනයි මරිකම තියෙන්නේ. අමනකම තියෙන්නේ. තකතිරුකම තියෙන්නේ. Tamange තියෙන මෝඩකම තියෙන්නේ. අපි Taman පිළිගන්නව මම දැනටමත් සෝවාන් මාර්ගස්ත කෙනෙක්. මට තියෙන්නේ මේක තව දියුණු පවණු කරගන්න එකයි කියලා. අර දානයක් දෙනකොට අපිට යම් ප්‍රමාණයකට ඒ දානේ බත් ටිකක් නම් බඩගිනි මිනිස්සෙගේ දුක නිවෙනවනේ. බත් ටික කනවා දකින්නකොට ඒකට අපිට සතුටක් නම් ඇති වෙන්නේ, මුදිතාවක් නම් ඇති වෙන්නේ එතනම බර නිදහස. Tamanට විශාල සාන්තියක් එන්න පටන් ගන්නවා. පිපාසෙ ඉන්න මිනිසෙකුට වතුර එකක් දීලා ඒ මනසගේ පිපාසයේ සංසිඳනවා දකින්නකොට අපිට මුදිතාවක් පහළ වෙනවනම් අපිට අනේ හොඳයි. පරසත්තානං හිතාන භාව ලක්කනා කියලා අනේ තව සතෙකුට අන් කෙනෙකුට හිතසුව සැලසිලා තියෙනවා. මගේ මේ වතුර විදුරු නිසා කියලා. ඒ කරන හැම වෙලාවකම එක පැත්තකින් දාන කුසලයේ සිද්ධ වෙනවා. ඒ මනසට නැති දෙයක් දීලා තියෙනවා. දෙපැත්තකින් දන්නවා මේ දාණය සිද්ධ වෙන්නේ ඒ ලබන කෙනාට හිතසුව සැලසීම ලැබෙන හිතසුව අනුමෝදන් වේවි. අර මනුස්සයා දානේ වළඳලා සතුටු වෙනවා. දාන දෙන කෙනා ඒ මනුස්සයාගේ බඩගිනි දුක නිවීම සම්බන්ධ කරන සතුටු වෙනවා. මේ විදියට අපි තමන් කරන කරපු ඒ කුසල් මේ ආකාරයෙන් සිහිපත් කරනවා නම් තමට ඒ වෙලාවේ බර හැල්ලු වෙනවා. තව ඕනම සතෙකුගේ ඕනම මිනිස්සෙගේ ඇති ප්‍රශ්නයක් निराකරණය කළොත් බඩගිනි දුකක් මේ පිපාස දුකක් ලෙඩක් දුකක් දන්නේ නැතිකමක් ඒ වෙලාවේදී දැනෙන මේ සතුට එහෙම නැත්නම් අපි කියනවා නම් දුකේ අනිත් පැත්ත බර හැල්ලු වීම අපිට කොච්චරක් ක්‍රමසාවිදි තියනවද මුදිතාවක් ඇති කරගන්න. අපි සතුන් මරන්නේ නැහනේ. අපි ප්‍රධාන වශයෙන් ඉල්ල හොරකම් කරන්නේත් නැහනේ. උදේ ඉඳලා හැන්ද වෙනකම්ම කාමීත්‍යාචාරය දෙන අමනියොත් නෙවෙයිනේ. උදේ ඉඳලා හැන්ද වෙනකම් බොරු කේලාම් හිස්සචන පරුසචන කියන අනුම් ගසා කන පිළිසකුත් නෙවෙයිනේ. මත්පැනින් ගත කරන මිනිසුකුත් නෙවෙයිනේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි නිතරම වෙච්ච වැරද්ද සමාදම් වෙන එකයි. පශ්චාත්තාප වෙන එකයි. මේ කන බින්දම තියෙන නිසා අපි බර හැල්ලු කිරීමේ වැඩ පිළිවෙලට දැනටම ගොඩක් ඇවිල්ලා තිබුණත් අපි ඒක ගැන සත් කතා කරන්නේ නැහැ. දන්නේත් නැහැ. මේව ආශ්චර්ය ධර්ම මනුස්ස ලෝකෙ සිද්ධ වෙන ආශ්චර්ය ධර්ම බව දන්නේත් නැහැ. අපි හිතනවා මේ වගේ වැඩ පිළිවෙලට මම සුදුසු මදි ඇති අතපල්ලේ වැටිලා ඇති අඩුපාඩු වෙලා ඇති කියලා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ මේ දුහුර භාර නික්ෂේපයට නිදර්ශන දෙන්නේ ඡාග කියන වචනේ. ත්‍යාගේ. දැන් මේක අපි කතා කරේ දසදාන වස්තු ත්‍යාගේ. අන්නපානං ගරං වත්තං ගන්ධං මාලං ගන්ධ විලේපණං ආදි වශයෙන් කෑම බීම ඉදුම් හිටුම් මල් ගන්ධ විලූන් යාන වාහන ආලෝක පූජාවල් දීම තව කෙනෙකුගේ සැපසැලසීමක් මුදිතාවක් හිතසුව සැලසීමක් බව දන්නවනම් මෙතනදී බුදුරජාණන්සේ නාම රූප දෙකම සඳහන් කරනවා නික්ෂේපේදී භාර නික්ෂේපේදී උඹ කරපු වැඩේම තමයි කරන්න තියෙන්නේ මෙතෙක් කල Taman දීපු දේ තමයි පින පිරිස හිටලා තියෙන එක සිංහලයා කියන වචනයක් තමයි කෑදේ ගඳයි දුන්දේ සුවඳයි. අපි යමක් කෑවනම් ඒක පස්සපැත්තෙන් පිට වෙනකොට කතා කරන්න හොඳයි අසභ්‍ය වචන වගේක් හිතන තියෙන. කෙරුණොත් එහෙම අපි කියන්නේ රෙද්දේ පැහැරනවා කිය. හරිම කැතයි. කෑදේ තරම්ම ගඳ උපදවනවා දුන්දේ පුදුම සුවඳක් තියෙනවා. මේක තමයි දූර නික්ෂේපය කියන්නේ බාහිර නික්ෂේපය කියලා කියන්නේ. ඒක නිසා දුන්දේ ඒක පුදුමාකාර පූජනීය පුත්‍රජානන්සේ සඳහන් කරලා තියෙන්නේ සුපටිපන්නෝ භගවතෝ ශා วก සංඝෝ උජුපටිපන්නෝ භාවති භගවතෝ ශා วก සංඝෝ ආහුනේයම් පාහුනේයම් දක්ඛිනේයම් අංජලිකරණීයම් ආහුනේය පාහුනේය කියලා කියන්නේ දුර සිට උස්සගෙන ගිහිල්ලා දෙන්න තරම් වටින උතුමන් වහන්සේලා පහුණියන් කියලා කියන්නේ රජුන්ට පවා හදපු දෙයක් හැත නැතුව දෙන්න පුළුවන් ඒක බාර ගන්න පුළුවන් කෙනෙක් තමයි සංඝයා වහන්සේලා කියලා අපි කාට දුන්නත් මෙන්න මේ ගෞරවය ඇතුව හිඟන්නේකට දුන්නත් සතෙකුට දුන්නත් ඒ දීම සතුටක් කරගෙන මම මේක හැදුවේ රජුන්ට දෙන්න නමුත් උඹ කාපන් මම රජෙකුට දෙන සැප උඹ විඳිනවා කියලා ඒ සැපය දීමේදී අපිට මේ ලැබෙන සැපය අපි අද කොච්චර බුද්ධ විඳිනවද කියනවනම් බටහිර ලෝකේ කවදාවත් එකෙක් එකෙකුට මුකුත් දෙන්නෙම නැහෙනේ. ඇත්තෙම නැහැ. දුන්නොත් ඒක වසවිලි ලැජ්ජාවක්. අර මනුස්සෙන් අවසර ගන්න ඕනේ මොනවාරි දෙන්න. নিকමට හරි වීදියේකදී හරි සුපර් මාකට් එකේදී පොඩියෙකුට චොක්ලට් එකක් දීලා බලන්න උසාවියෙන් කෙලවර වෙන්නේ. විනාසයි. අම්මගෙන් තාත්තෙන් අහන්න දෝ පොඩියෙක්ගේ ඇඟ අත ගෑවොත් අනේ බබා කියලා කිව්වොත් විනාසයි. ඒ තරම් නීති හදාගෙන තියෙන්නේ මේ සැරේ රිට්‍රීට් එකට ගිය වෙලාවේදී ඒ එතන අපි 30ක් 40ක් විතර හැමදාම මිනිස්සු මෙහි වගේ තමයි දාන ගෙනත් දෙනවා ඒක බලාගෙන ඉන්න කට්ටිය සුද්ධෝ ඒගොල්ලෝ එතන උයාගෙන කනවා මම ඒ සංවිධානය කරපෙන්නයින් ඇහුවා අපි නිතරම අපිත් එක්කම හිටියේ මේ කට්ටියට අපි කැම ටිකක් දෙමුද කියලා. නෑ මං හිතුවා කැම දුන්නොත් මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ කිව්වා මේ ස්වාමීන් වහන්සේ අපි ගිය අවුරුද්දේ තමයි ඔබ වහන්සේ එන්න පුරුදු වෙන්න අපි ඒක පුරුදු වුණා තැන අපි ගිහිල්ලා කිව්වා ඒගොල්ලන්ට අපිට කෑම අහක යනවා ඔයගොල්ලෝ යන්න ඕනේ නැහැ ඉන්න කියලා ඒගොල්ලන්ට පුදුම අසහනයකටපත් උනායි කියලා. මේ කවුරු හරි දෙන කෑම ටිකක් ගන්නවයි කියලා. ඉතින් ඒ නිසා මේ සැරෙත් ගිහිල්ලා ඇහුවොත් ගණී නමුත් ඒගොල්ලන්ට ඒක විශාල බරක්. කැමැතිම නැහැ. එහෙම කාගවත් දෙයක් ගන්න. ඒ දෙමව්පියෝ වියදම් කරන දේවල් පිටරට ඉන්න සමහර දරුවෝ පුළුවන් දවසේ ඉඳලා පොතක ලියා ඉඳලා ඔක්කොම තාත්තට ගෙවනවා. බුදුරජාන් වහන්සේ කිව්වේ අම්මා දීපු කිරි වලට බිල ගෙවන්න නම් අම්මට නැති දානෙ උගන්නපන්. අම්මට නැති සීලයක් උගන්නපන්. අම්මට නැති සුතයක් දීපන් එදාටම කිරි බිල ගෙවනවායි කියලා. අරගොල්ලෝ එහෙමනේ බැංක account එක maintain කරලා තාත්තට ගාණ ගෙවනවා. අම්මට ගාණ ගෙවනවා. ඊට පස්සේ අපි ණය නැහැ. අපි කාගවත් ඉල්ලගෙන නෙමෙයි ගන්නේ. සිංගප්පූ වගේ රටකට ගිහිල්ලා පාත්‍රයක් කන්නේ ලීටර් බැස්සොත් කෙලින්ම උසාවියේ හිඟන්න තහනම්. මොන විදිහක හිඟන්න තහනම්. ඒ නිසා පාත්‍රයක් කෙලිට බහැපු ගමන් හිඟන්නේ ගාන්න වැටෙන්නේ හිඟා කෑම තහනම්. ඒක නිසා කාට හරි දෙන්න හෝ කාගේ හරි ගැනීම මේ අමන තකතිරු මරි දියුණුවයි සම්මත ලෝකයේ අද සම්පූර්ණයෙන්ම අයින් වෙලා. අපි බලන්න මුත්ටු පොලකට ගියාම මල ගෙදරකට ගියාම කමතකට ගියාම යන්නේ නැ හැම එකකටම කන්න දුන්න නැත්තම් වාස විලිලැජ්ජාවන්නේ. මුත්තේට පොලකට ගිහිල්ලා රෑ කොළ පාගෙන වෙලාවේ ළඟින් යන මිනිස්සුත් දැක්ක කතා කරලා කියන මේ බත්තිය කල බලයන් කියලා. බතට ඇඹුල ගිනියන්න බලන කුඹරකට අල්ලපු කුඹරේ ගොවියට බත් කෑම නැත්තම් කතා කරලා කන්න දෙනවනේ අපි. මලගෙදර ගියාම මාස 3ක් අපි අත්තම්මලයි ගමේ. මාස 3ක් අහල පාල මිනිස්සු කන්න දෙන්න ඕන. මේ තරම් විශාල සංස්කෘතියක් තියෙන අපි මේ වෙච්චි පව් ගැන කල්පනා කර කතා කරගෙන ඉන්නවා මේ ත්‍යාගය අපේ ලේවල තියෙන දෙයක් අපිට නොදී බැරි එක කොයි වෙලාවද අපි සමාදම් වෙන්නේ ඔය අසරමෙද හොරකම් වෙන්නේ නැතුව නෙවෙයි නමුත් අපි හොරකම කොච්චර සමාදම් වෙනවද දීපු දාණය කොච්චර අමතක කරනවද පටිනිසගය කියලා කියන්නේ මුදා හැරීම මුත්‍ති කියලා කියන්නේ මිදීම එහෙම නැත්නම් අනාලයෝ කියලා කියන්නේ ආලය හැරපීම ඒක නිසා දානයෙත් නිවන තියෙනවා. දස දාන වස්තුවේ දෙන රූප දානයේ පවා නිවන තියෙනවා. බර අතහැරීම තියෙනවා. අසහනය දුරුවන් කිරීම තියෙනවා. දැවිලි තැවිලි අස් කිරීම තියෙනවා. ඒ නිසා බෞද්ධයා සිංහල බෞද්ධයා කොච්චරක් දාණයට ආගන්තුක සත්කාරට කැමතිද කියනවනම් රොබර්ට් නොක්ස් මේ ඉඳලිපු වார்த்தාවල් ලියලා තිනවා ආගන්තුක සත්කාරය අතින් පළවෙනිම රට සිංහලයි කියලා. එයා ලියලා තිනවා සිංහල ඉතිහාසයේ කවදාකවත් එකෙක්වත් බඩගින්නේ මැරෙන්නේ නැහැ කියලා. අපි තුන්වෙනි ලෝකේ නොදියුණු රටක්. අපි කවදාකවත් වතුර ටිකක් කැම ටිකක් නැතුව මිනිහෙකුට පිපාස වෙන්න දෙන්නේ ඒ තරම් ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන ජාතියක් අපි. නමුත් අපි හොරකම් කරන්නේ කියලා කියන්න බෑ. ඒ හොරකමට වැඩිය මෙච්චර තෑගි දෙන්න පුළුවන් රටක දෙන රටක අපි ඒක සමාදම් වෙන්නේ නැතිකම නිසා මේ දීම මුදා හැරීම හරහා අපිට ලැබිලා තියෙන જાතියක් වශයෙන් අපි අන්ටනකොල කැපිපේන ගතිය ඒ වගේම අපේ අම්මලා තාත්තලාගේ මේක ඇත්තටම අපේ ගුණ නෙවෙයි මේ අම්මලා තාත්තලාගේ ලේ වලින් ආපු ගුණ හදා බෙදා ගන්න ගතිය මේකම වෙලා තිබුණොත් අපි සාකච්ඡා කරමු මේ දසදාන වස්තුව කියන රූප ධර්ම දීමේ තියෙන මේ පුරුද්ද මේ ගතිය අපි කොහොමද නාම ධර්ම වලට යොදවන්නේ කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකයි මේ භාවනා කරනකොට කරන්නේ අපි යම්මාකාරයකට කැම ටිකක් දීලා බීම ටිකක් දීලා සාංගික දානයක් දීලා අපි සතුටක් ලබනවානේ. උඩ පින කියලා කියනවා. පින කියන්නේ ප්‍රීණණය පිනායම. පිනායම කියලා කියන්නේ බරවීම තැබීම. අසහනය අයින් කිරීම. එහෙම නැත්නම් දැවිලි තැවිලි අයින් කරලා ගිරවෙකුට කැම ටිකක් දීලා මයිනෙකුට කැම ටිකක් දීලා බල්ලෙකුට කැම ටිකක් දීලා සතුටු වෙනවා. ඔච්චරමයි නිවන කියන්නේ. උන්ගේ පිට මෙන්න මොකක්වත් නැහැ. ඉතින් ඒක අපි රූප වලට දන්නවනම් දස දාන වස්තු දීලා කරන්ඩ නාම ධර්ම વિશે අපි කොහොමද කරන්නේ? ඒක නිසා ඉස්සල්ලාම සරුවචනාංශය සඳහන් කරනවා මේ කය තමන්ගේ ශරීරය අපි මූල කර්මස්ථානය කරගන්න. නැත්නම් අපි කියන කායानुපස්සනාව කියලා කියන්නේ. නැත්නම් රූප කර්මස්ථානය කියලා කියන්නේ මේ කය අරමුණු කරන එකනේ. හිත බැඳ තබා ගැනීමට කුණ්‍යක් ගන්න එකනේ. පදනම කරගන්න එකනේ. ලකුණකට ගන්න එකනේ. ඉතින් අපිට මේ කය රූප කය නැත්නම් රූපස්කන්ධය රූපකන්ධ අරමුණු කරන්නේ කෙනෙකුට මම මෙතන ඉන්නවා කියන එක අරමුණු කරන්ඩ මේ දේ අල්ලන්න නැත්නම් මේ රූපයෙහි හිත පවත්තන්න නම් එයා දැනගන්න ඕනේ මුළු ලෝකෙම අතහරින්න නැතුව කය අල්ලන්න බෑ. ඒ නිසා මුළු ලෝකේ අසතියට ලක් කරන්නේ නැතුව කයේ සතිය පිටවන්න බෑ. මේ චිත්ත ධර්ම. ඒක නිසා අපි යම් චිත්තක්ෂණයක මේ කයට හිත ගත්තයි කියලා කියන අපි මුළු ලෝකෙම ඡාගෝ, පටිනිස්සග්ගෝ, මුත්‍යානාලියෝ. ඒ කයේ හිත පවත්තනේ චිත්තක්ෂණයේ මුළු ලෝකෙක දරත දැවිලි තැවිලි සේරම අපි තෑගි දෙනවා. තෑරම අපි අතහරිනවා. සේරම කෙරේ ආරය හැලපනවා. ආලේ හැරපනවා. මිදෙනවා. ඒ මිදීම අපිට තේරෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන්තු කියන ඒක තේරෙන්නේ නැහැ බබාලට කමන්නේ බබාලට කරන්න තියෙන්නේ මොකද්ද පුළුවන් තරම් චිත්තක්ෂණ දෙක තුන හතර කයේ පවත්තන්න කියලා. කයේ පවත්තන්න බෑ එක චිත්තක්ෂණයක්වත් ලෝකේ අතහරින්න කැමති නැති මිනිහා. ලෝකේ අතහරින්න කැමති නැති නිසා අපිට තියෙන හරි අමාරුයිනේ භාවනා කරන්න හිත කයේ හිටින්නේ නැහෙනි කියලා අපි කන බින්දම් ගන්නවා. ඒ මොකද මේ ලෝකේ බදාගෙන ඉන්න නිසා. ඒක අනිත් පැත්ත ගන්න භාවනා වැළමුණකට සම්බන්ධ වෙනවා. ඉගෙන ගන්නවා බණ අහනවා ගිහිල්ලා බලනවා ගෙදර ඉඳගෙන වෙනද කරන වැඩ කරන ගමන් දවසට එක චිත්තක්ෂණයක් සියල්ල අමතක කරලා සියල්ල අමතක කරලා කියන සියලු බර බිම තියලා සියලු ඉජේකකුන් අයින් කරලා දුක් කරදර ගන්න හැටි කරලා කායට හිත ගත්තයි කියලා කියන්නේ ලෝකයක් අමතක කරලා ඊට පස්සේ ආනාපානය කරන එක නා උඩුකයට හිත ගත්තයි කියලා කියන්නේ ආනපන සිද්දෙන උඩුකය විතරයි. එතකොට යාට යටිකය චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ. යටිකය තෑගි දෙනවා, දන් දෙනවා, ආලේ හැරපෙනවා, මිදෙනවා. ඒසොර වෙසන්ත රජුගේ රුවගේ ඇසිස් මස්ලේ දන් දෙන්න එපායි දැන් උඩුකය විතරයි හිත තියෙන්නේ. ඊට පස්සේ ආනාපාන හිත වෙනු නාසිකාග්‍රේ විතරයි හිත තියෙන්නේ. එතකොට උඩුකයත් දන් දෙනවා. එතකොට එක චිත්තක්ෂණයක ආස්වාස කරන වෙලාවේදී මගේ හිත ආස්වාසයේ තියෙන්නේ මට මේ ආස්වාසේ නාසිකාග්‍රේ දැනෙනවා කියන එක හොඳට එලඹිලා පෙලඹිලා පිරිච්ච ගතියෙන් සම්පත්‍ති කරගතියෙන් කටපුරා කියන සතුට වෙනවායි කියලා කියන්නේ ආමුළු ලෝකෙමත් දන් දීලා තමන්ගේ කයත් දන් දීලා හිත තියෙන්නේ අර ඉදිකට තුඩක් වගේ නාසිකාග්‍රේ පමණයි කොච්චර දානයක්ද කියලා කල්පනා කරනවා නම් දස පාරමිතා දාන පාරමිතා දාන උපපාරමිතා දාන පරමාර්ථ පාරමිතා සියල්ලම සම්පූර්ණයි. එහෙම නැත්නම් ඉලක්කම් වලින් කියන්නේ කිව්වොත් එහෙම අපි කොහොම කරන්නේ මේක? ලෝකේ දන් දෙන්න ඊගාට කයට ගන්න කය යටි කයක් දන් දෙන්න ඊට පස්සේ උඩු කයට ගන්න උඩු කයෙන් හැපෙන තැනට ගන්න එක චිත්තක්ෂණයට කරලා මේ මේ ක්‍රියාවලිය හරහා මේ ප්‍රතිපදාව හරහා මේ මගේ Brahmacharya හරහා එක චිත්තක්ෂණයක ආස්වාසේ පිරිච්ච හිත පහල කරොත් සම්පත්තිකර හිතක් පහල කරගත්තොත් අනේ මගේ මුළු ජීවිතේම කරගත්ත ලොකුම පින මේකයි කියලා මලක් ඉඹින තරමට එක හුස්මක් දවස ගත කරන කාලෙදි ගත කරලා ඒකේ ආනිසංස ප්‍රමාණය කල්පනා කරුවොත් මම මේක ගණ්ඩ මුළු ලෝකෙම ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ මගේ මුළු කයම ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ මම කෙල කෝටි වාර ගණක් හිත ලෝකයේත් එක්ක අසුරු කරනවා කයත් එක්ක අසුරු නමුත් මේ කියන චිත්තක්ෂණය මට මේක දෙන්න දෙන්න පුළුවන් මේක දෙකක් කරගන්න පුළුවන් මේක තමයි මගේ ප්‍රතිපදාව මම හෙටත් මේක කරන්න ඕනේ කියලා මෙයා මේ කය වායෝ පොට්ටබ්බ කය දම් වායෝ කාය එහෙම නැත්නම් ආශ්වාසය මේ නාසිකාග්‍රේ කියන කයෙම කොටසක් තමයි කය ප්‍රසාදේ තියලා ඒක සමාදන් වෙන්න පටන් අරගත්තොත් ඒ මනසට ඇති වෙන ප්‍රීතිය ප්‍රමෝදය පසද්දිය සතිය සම්පජඤ්ඤේ සුඛය කල්යාණ සත්පුරුෂයාට එහෙම නැත්නම් පඬිතියෙකුට එහෙම නැත්නම් සද්ධර්මයේ දන්න කෙනාට කිලෝරක් කරගන්න බෑ. එක චිත්තක්ෂණයක් එක හුස්මක හිත පැවැත්තිල්ලේ. ඊට පස්සේ ඒක දන්න කෙනාට කියත හැකි දැන් ඔබට ඕකට ඔටුනු පලන් දන්න ඕනෙත් නෑ ඔපරේෂන් කරන්න ඕනෙත් නෑ කොහරි යන්න ඕනේ උනේත් නෑ ඉන්න තැනක ඉන්න ඉරියව්වක ඉඳගෙන එක හුස්මනේ දැන් ඔක දෙක කරන්න උඹට මොකද්ද තියෙන අඩුපාඩු මොකද්ද තියෙන මදි පුංචිකම නොදැනුවත්කම විතරනේ. ඊට පස්සේ දැනුවත් වුණොත් යන්න බැරි මොකද තෘෂ්ණාව තමයි. ඒ වෙලාවේදී අතීතය ගැන කල්පනා කරන්න හිතෙනවා, අනුන් ගැන කල්පනා කරන්න හිතෙනවා, අතන ගැන කල්පනා කරන්න හිතෙනවා, මෙතන ගැන කල්පනා කරන්න හිතෙනවා. මේ දෙන්න මේ තෘෂ්ණාවයි අවිද්‍යාවයි දිහා බලනකොට කොච්චර දුර්වල චෛතසික දෙකක්ද කොච්චර දුර්වල හතුරු දෙන්නේද අලකොල ලන්දක් කැපෙන කඩුවකින් කපලා දාන්න වගේ එක චිත්තක්ෂණේ දෙකක් කරත හැකිනේ තුනක් කරත හැකිනේ හතර පහ හය අත කරලා එක තප්පරය දෙක තුන හතර කරගෙන ගියොත් මේ කෙනාට දැන් අපි හතරවෙනි දවසේ නිසා සමහරවිට තීරුම් ගන්න පුළුවන් වෙයි අරමුණේම අපි ඉඳගෙන ආනාපාන දිග යනවයි කියලා කියමු නැත්තම් නිදා ගන්න කියලා නිදිපැදුරේ ඉඳගෙන හොඳට මේක දිහා කල්පනා කර කර ඉන්නවා එතන වැසිකිලි පෝච්චිය උඩ ඉඳගෙන කල්පනා කර ප්‍රශ්නයක් නැහැ ඉන්නකොට තමයි තේරෙනවා නම් මෙතන තමන්ගේ කයේ හැපෙන තැනක ස්පර්ශය පවතිනවායි කියලා ඒ කෙනාට තේරෙන්න පටන් ගන්නවා මේක yaadෙන්න දෙන්න අරමුණක ඒ කාර්මුණක හිත yaadෙන්න yaadෙන්න හිතේ තරුණ ප්‍රීතියක් පහළ වෙන්න පටන් ගන්නවා. අනේ දැන් මම භාවනා කරන කෙනෙක් මං ඉඳලා හිටලා දැන් දැන් වලදී මට භාවනා හරියනවා. හරි ගිය වෙලාවදී මගේ කයේ කායනුපස්සනාවේ රූපේ හිත හිටියා. කිනකොට ප්‍රීති පුංචි ප්‍රමෝද පහළ වෙන්න පටන් අර ගන්නවා. ඒ ප්‍රමෝද අවස්ථාවේදී කුද්ධිකාපීටි කණිකාපීටි ඔක්කාන්තිකාපීටි කියලා ඇඟ කිලිපොළන ගතියනවා කූඹි දුණා වගේ තේරෙන පටන් අර ගන්නවා නහය වටේ නිකන් දෙබරේ බැඳා වගේ බර වෙන්න පටන් අර ගන්නවා නැත්තම් දත් ගලවන්න ඉන්ජෙක්ෂන් ගැහුවා වගේ මේ පැත්ත තඩිෂි වෙන්න පටන් අර ගන්නවා ඉතින් ඇඟ ඇඟ මේකට සාක්ෂි වෙනවා ඒ ඒ ඒ තරුණ ප්‍රීතියට ඇඟ සාක්ෂි වෙනවා උණුසුම් බිබිලි දානවා සීතල බබුළු දානවා අතපය නිදාගෙන ඉන්න බබේක වගේ උහි නටන්න පටන් අර ගන්නවා. මේ සැහැල්ලුව මේ බර නිදහස් වීම මේ කරන භාවනාවට සරල සාපේක්ෂව වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක හුඟ දෙනෙක් දන්නේ නැහැ මේ හිත එකලස් වීම නිසා වෙච්ච දෙයක්. මේක කය සාක්ෂි වෙන වැඩක් කියලා හුඟ දෙනෙක් හිතනවා මේ කයට අංශභාගය ඇවිල්ලා. එහෙම නැත්තම් වෙන ලෙඩක් ඇවිල්ලා තියෙනවා කියලා හුඟක් වෙලාට මේකට රණ්ඩු කරනවා. නමුත් භාවනා දිගට කරගෙන යනවනම් මේ තරුණ ප්‍රීතිය බලවත් ප්‍රීතියක් වඩටපත් වෙනවා. උබ්බේගා ප්‍රීති, පරණා ප්‍රීති කියනෝගේ මුළු ඇඟම රෝමෝත් ගමනේ කරගෙන යන්න පටන් ගන්නවා. Taman ඉන්නේ ඉරියව්වෙ. ඊට පස්සේ බත්තලිය කුතුරලා යනවා වගේ මේක යන්න ගියාම දැන් මේ කයේ මේ වායෝ කයේ මේ රූපස් කර්මස්ථානේ කොච්චර මේ යෝගාවචරයා සූර වෙනවද කියනවනම් දක්ෂ වෙනවද කියනවනම් තනවා වඩා ගන්නවද කියනවනම් එයාට සමහරලාට මුළු කයම මුළු කයේම සැහැල්ලුව මුළු කයම පිරිච්ච ගතිය සම්පත්‍ති කරගතිය එහෙම නැත්නම් මේක මේ පිනා යන ගතිය තේරෙනකොට මේ කෙනා ඒ ප්‍රීති වේදනාවට සුඛ වේදනාවට ඇලෙන එක ඔන්න රූප නාම ගෙවන්ද කරන්න පටන් ගන්න පළවෙනි පාඩම එහෙම කරනකොට ඇති වෙන මේ පහසුකම් ටික මේ සැහැල්ලු ගතිය මේ විවේකයට ඇලෙන්න ඉඩ තිබේ ඇලුනොත් අර දස දාන දස වස්තු දෙනවා වගේ නෙවෙයි මේක දීලා දාන්න අමාරු මේකට ඇලෙන්න ඉඩ තියෙනවා ඔක්කොම නම් ඇලෙන්නේ නැහැ ඇලෙන්න ඉඩ තියෙනවා අර රූප වස්තු නැත්නම් ආමිෂය දීලා පුරුදු කරපු එක්කනාට දැන් සරුවචනංශය සඳහන් කරනවා දැන් ඔබ ආමිෂය දුන්නා, කයත් දුන්නා, ආනාපානෙත් දුන්නා. ඔන්න දෙන්න දෙන්න දෙන්න දෙන්න මේ පැත්තේ නාම ධර්මකින් ඔබ පිනවන්න පටන් ගන්නවා. පීති පස්සද්දි සුඛය. අන්නේ එනකොට මේ එකක් දීලා ඊගාව එක අල්ලන ගතියක් එනවා. රූප ගෙවම් කරාට දැන් වේදනාව විඳීම වලට අල්ලන්න පටන් ගන්නවා. අන්න ඒකෙදී අර රූප වලට කරපු දෙයමයි මේක උඹට ලැබිච්ච අතවාසියක් බව හැබෑව. උඹේ කර්මාන්තය උඹේ යන්ත්‍රාගාරේ හැදිච්ච අතුරුඵලයක් බව හැබෑව. නමුත් මේ රූපෙත් මේ වේදනාවට සුඛ වේදනාවට තියෙන ආශාව නිසා ගමන බාධා කරගන්න එපා. ගමන බාධා නොකිරීමට දැන් මෙතන වේදනාව વિશે ඡාග පටිනිස්සග්ග මුත්‍යානාලය මේ මතුවෙන සුඛ වේදනාව ත්‍යාගවන්ත වෙන්න. පටිච්චසමුප්පාද අතහරින්න, මුත්‍ති මිදෙන්න, අනාලය වෙනකට ආලේ කරන්න එපා. ආලේ කෙරුවොත් මධ්‍යම ප්‍රතිපදා කැඩෙනවා. මගදී හම්බෙච්ච තෑග්ගකට සම්පූර්ණ ගමන පාවා දුන්නා වෙනවා. ඒක නිසා ඊ ගාවට හම්බ වෙන මේ වේදනා චෛතසික සුඛ වේදනා වලට තියෙන කැමැත්ත එහෙම නැත්නම් සුඛ වේදනා නිසා යටින් ඒකට තියෙන රාග අනුසය අඳුනගෙන එයින් ගැලවෙනවා කියන එක මේ ආමිෂයෙන් ගැලෙනට වැඩිය බොහෝම සූක්ෂමයි. ඒක බොහෝමත්ම සංකීර්ණයි. ඒක මනවන්දන සුළුයි. ලොකු ජයග්‍රහණයක් කියලා යාටම හිතෙනවා. ඒක නිසා රූප ධර්ම વિશે අපි බැඳෙන යම් දඩි දාල බන්ධනයක් තියෙනවා නම් ඊට වැඩිය මේ වේදනාව વિશે තියෙන බන්ධනය හරිම ෂටයි. හරිම මායාවී, හරිම වංචනිකයි. ඒක නිසා මේ ඡාග පටිනිස්සග්ග මුත්‍ති අනාලෝකීන එක ආමිෂයට පමණක් නෙවෙයි, निराමිෂ වූ ප්‍රීති සුඛයටත් පවත්තන්න ඕන. මේක ඇඟින් ඇටයක් එළියට ගන්නවා වගේ වැඩක්. Taman ලබනේ ප්‍රධාන සුඛය निराමිෂ සුඛයක්. ඒකට ඇලීමක් ඇති වෙනවා. සමහර වෙලාවට ඇලීමට බයකුත් ඇති වෙනවා. ওই දෙකම නිසා යෝගාවචරය උපක්ලේශ ඇති කරගන්නවා. මේක සිද්ධ වෙන්නේ හොඳ දක්ෂම යෝගාවචරයට. ඒ වගේම උපදේශ නොලබපු යෝගාවචරයට සෝවාන් වුණාට පස්සේ මේ ප්‍රශ්නේ නැහැ. පළවෙනි මාර්ග ඥානයේ තමයි මේ ප්‍රශ්නේ එන්නේ. Tamanට පහළ වෙන වේදනාව වලට ඇලෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක හරියට කමඨහන සුද්ධ කරන වෙලාවේ කියන්න පුළුවන් නම් එහෙනම් එයාට බය වෙන්න දෙයක් නැහැ. එයා අඳුනගෙන තියෙනවා මේ එන්න හදන්නේ මේ වෙස්වලාගත්ත එහෙම නැත්නම් වැටලි පැටලිච්ච මායාකාරී ධර්මයක් කියලා දන්නවනම් ඒකේ තියෙන දරුණුකම අඩුයි නපුර අඩුයි උඟ දෙනේ දන්නේ නැහැ ඒ නිසා අද භාවනා ලෝකේ භාවනා විකුණන ව්‍යාපාරදී ඉතින් ඒගොල්ල මේ ඔයාට මේ මේ සැප අරන් දෙන්නම් කියලා සුමාන තුنين අරන් දෙනවා මට මෙච්චර ගාණක් ඕනේ කියලා දැන් කෙලිම අස්සම් කරලා ගන්න පුළුවන් ඒක හරියට මේ කුඩු ගහනවා වගේ එහෙම නැත්නම් බීමට කැමැති මිනිස්සුෙකුට මධ්‍යසාර දෙනවා වගේ හරියටම භාවනාව විකුණන්න පුළුවන්. ඔබට මේ මේ සැප මේ මේ දේවල් අරන් දෙන්නම් කියලා ඒ තරමටම මේක ආච්චල් කරගෙන තියෙනවා. මොකද ඒ තරමට මනුස්සයා සුඛ වේදනාට දාසයි. සුඛ වේදනාට බැලයි. සුඛ වේදනාට මේ වාල්කම් කරනවා. ඒ නිසා සමහරු භාවනා උගන්වනවා මේ මේ සුඛ වේදනා අරන් දෙන්නම් කියලා. නම ਸਰවචනanse කියන්නේ යාය යෝ තස්සායව තණ්හාය ආශේෂ විරාග නිරෝධෝ අපි මේ රූප බලන්න තියෙන ආසාව, සද්ද අහන්න තියෙන ආසාව වගේ ද්‍රව්‍යමය දේවල් පිළිබඳ තියෙන කැමැත්ත ප්‍රයෝගයෙන් අයින් කරාට පස්සේ රූප කර්මස්ථානක හිත තැම්පත් කළා මේ විඳීම් මේ නාම ධර්ම එන්න පටන් ගන්නවා ඊට පස්සේ ඒ විශේෂයි අතහැරීම ඒ විශේෂ ආලේ හැරපීම මිදීම දීලා දෙමීම පුරුදු කරනවා ඊට පස්සේ ඒ යෝගාවචරය තුළ සංඥා වශයෙන් හරියට Taman කියන දේ අනික් කෙනාට පැහැදිලිව කීමේ ශක්තියක් එනවා. අනිත් දෙනා කියන දේ හරියට තේරුම් ගන්න පුළුවන් ශක්තියක් එනවා. බුදුහාමරගේ සූත්‍රයක් කියනකොට වෙන්නට වෙඩි තේරෙන පටන් අර ගන්නවා. කෙනෙකුට බණක් පැහැදිලි කර දීමේ ශක්තිය වැඩි වෙන්න පටන් ගන්නවා. sannivedana ශක්තිය වැඩි වෙන්න පටන් අර ගන්නවා. ඒ වගේම අඳුර ගන්න පුළුවන් වෙනවා මේ මිනිස්සයා අසත්පුරුෂයේද සත්පුරුෂයේද කියලා. ඒ හොඳ අසුරු කරන්න ඕන කෙනෙක්ද නැද්ද කියලා තේරෙන්න පටන් ගන්නවා. මේ සංඥාවේ eh, ප්‍රනීත භාවයක් එන්න පටන් අර ගන්නවා. ඉතින් හුඟක් වෙලාට යෝගාවචරය හිතනවා මේක අභිඥාවක් පහළ වෙලා නැත්තම් මට සරස්වති වරමක් ලැබිලා මට නැත්තම් බ්‍රහ්මෙක් ඇවිල්ලා මේක කිව්වා. නානා ප්‍රැන්තිලි අන්තිලා ඇඳලා ඉවරලා ඒ වගේ ඉන්න වටේ ඉන්න බාගෙට දැම්බෙච්ච අල තියෙනවනේ. තකතිරුවෝ. ඒ තකතිරුවෝ වට කරගන්න. ඇත්තටම තකතිරුවෝ මේ කට්ටිය මෙයාට උලං ගන්නවා තියාගෙන. ඉතින් පිපෙන්න පටන් ගන්නවා. විශාල පැතිරීම් සිදු වෙනවා. හරියට හතු පිපෙන්නා වගේ. මේ මේ දේවල් අපිට ඇති කරලා දෙන්න පුළුවන්. අපේ ගුරුන්නාංශේ මෙහෙමයි කියලා. ඉතින් ගුරුන්නාංශේ ගෝලිය වගේ කරනවා, ගෝලිය ගුරුන්නාංශ වගේ කරනවා. ඒකල මේ බුද්ධ ආගම গুপ্ত කරන්න හදනවා. අමෝතු sannivedana ක්‍රම පටන් ගන්නවා. බ්‍රහ්ම ලෝකයෙන් sannivedana ක්‍රම, දිවි ලෝකයෙන් sannivedana ක්‍රම, යක්ෂ ලෝකයෙන් sannivedana ක්‍රම, പ്രേත ලෝකයෙන් sannivedana ක්‍රම, අපායෙන් sannivedana ක්‍රම. ඉතින් මේවා දිහා බලනකොට හිතෙනවා යකෝ මේ යක්කුණ්ඩ නිකම් මේ යමක මහ ප්‍රාත්‍යහාරය පානකට වැඩිය සෙල්ලම් කරතෑගෙන්නේ. මොකද ඒ තරම් අමනියෝ ලෝකේ ඉන්නවාද? දින ඕනේ ලණුවක් කනවා. බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ ඇත්ත ඇති හැටියෙන් දකින්නේ මේ භාවනාව තියෙන්නේ. ඕක ජීනක් කන්නාඩි ඕනේ නැහැ නේ ඕකට. බ්‍රහ්මී ඕනේ නැහැ නේ. දෙවියෝනේ නෑනේ. යක්ෂයෝනේ නෑනේ. වෙන භූතයෝනේ නෑනේ. බුදුන්සේ කිව්වනේ මම යක්ෙක් නෙවෙයි, ප්‍රේතෙක් නෙවෙයි, මිනිස්සෙක් මම ගාන්ධාරියෙකුත් නෙවෙයි කියලා. ඒ තියෙද්දි මේ සංඥාව පටලවා ගන්නතරසේ කන හරියක් කන්නේ උගත්‍ය සම්මත අමනියෝ. උගත්‍යයි සම්මත අමනියෝ ගමේ උපාසකම්මල ඌව කන්නේ. ඒගොල්ලෝ දන්නේ ඉතින් මේ අපිට ඕකේ මහ දෙයක් නැහනේ. කන හරියක් කන්නේ ඔය දැන් තියෙන උගත්තු. අරගොල්ල හැම දාන්නෙත් ඒ ඒ ඒ උගත්තු ඉන්න තැනට තමයි. ඉතින් ඒ නිසා ඒ සංඥාවේදී Taman වරදොල පටහාගත්ත දේ මේක වරදොල පට ගැනීමක් කියලා තේරුම් ගන්න එක රූප අතහරිනකොට හුඟක් අමාරුයි. වේදනා අතහරිනකොට හුඟක් අමාරුයි. හැබැයි අපි ඔක්කොමල පටලවාගෙන තියෙන බව විතරක් මතක තියාගන්න. එක්කෙනෙක්වත් නැහැ මේ වෙනකොට අනේ මම නියම සංඥාව ඇති කරගෙන තියෙනවා කියලා. මොකද නියම සංඥාව කියන්නේ අසංඥාව. අර භාවනා කරනකොට මොනවාක්වත් මතක නැති තැනට යන්නේ. න සංඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී න විභූත සංඤී එවං සමේතස සිභූති රූපං සංඥා නිදානානි පపంచ සංකා මහන්නේ මේ උඹ එයි භාවනා කරන තැනකට න සංඤ සංඤී මේ එදිනා තියෙන සංඥාවෙන් උඹ අයින් වෙයි ඇහෙන් රූප බලනකොට රූප බලන බව දන්නව සද්ද නෙවෙයි බව දන්නවනේ සද්ද ඇහෙනකොට දන්නවනේ මේ රූප බලනවනේ මේ සද්ද කියලා එන්නේ වගේ වෙන්කොට හඳුනා ගන්න දේ උඹ අයින් වෙයි නසඤ්ඤසයි නෝපි අසඤ්ඤය උඹ සීවිඥා අසඤ්ඤ වෙලත් නැහැ සීමූජ්ජා වෙලත් නැහැ න විසඤ්ඤ සංඤී විසඤ්ඤත් නැහැ න විභූත සංඤ්ඤ මොකද්ද දැනීමක් තියෙනවා සංඥාව නැත්තේවත් නැහැ මැරෙලා නැති බව දන්නවා ආන් එහෙම තැනකට එයි රූපේ උඹෙන් අයින් වෙනකොට ආනාපානෙ උඹෙන් අයින් වෙනකොට ඒවං සමේතස්ස විභූති රූපං මෙන්න මේ මැදට එනකොට මේ සංඥා ගෙවන් වෙනකොට මේ සංඥාවල් විරංජනේ වෙනකොට විරමණය වෙනකොට උඹට රූපයක් අඳුරගන්න බෑ. මොකද ඔක්කොම රූප හුදු ශක්ති බවට පත් වෙලා ඉවරයි. ඒ රූපවල තියෙන පෞද්ගලික ලක්ෂණ නැහැ. ඔක්කොම නිකන් බහැලා බහැලා බහැලා රූපවල ප්‍රകൃතියට ගිහිලා. එතකොට රූප උඹට කුප්පන්න බෑ. ඒ ශක්ති විතරයි ඒ වෙලාවට මේ ආස්වාස ප්‍රසවාසයෙන් වෙන් කරන්න බෑ. දැනෙන්නේ නැහැ. හැබැයි මැරිලා නැති බව දාන්න. මේන් මැත්තේහි මේන් පිට මම ආස්වාස කරනවා මම ප්‍රස්වාස කරනවා මම සද්දයක් අහනවා මම හිත වෙනවා ආදි වශයෙන් ඒ දැනගන්න හැම තැනකදීම يعني සංඥාව ක්‍රියාත්මක කරන හැම තැනකදීම අපේ හිත ප්‍රපංච කරනවා අපේ හිත කල්පනාවට වැටෙනවා ගොජයක් එනවා උන උන කිල්ලක් අනිකුත් උන ගැසවල පටලවාගෙන ඉන්න වගේ ඒ සංඥාව තියෙන හැම වෙලාවකම අපි මේ සංඥාව තව කෙනෙක් එක්ක පටලවාගෙන විශාල අවුලක් කරගෙන ජීවත් වෙනවා. සංඥාව නැති වුණොත් හිඳාලි දානවා. බය වෙනවා. අසරණුනා වගේ දැනෙනවා. අනන්‍යතාවකටපත් වුණා වගේ දැනෙනවා. එතකොට පිරිත් නූල් බඳින්න හිතෙනවා. සිත කවි කියවන්න හිතෙනවා. සාන්ති කර්ම කරන්න හිතෙනවා. ඉතින් ඒක නිසා භාවනාවෙන් නොගිය එක නෙමෙයි ප්‍රශ්නේ මේ සංඥාවල් වල තියෙන කෑදරකම දීලා දාන්න අකමැතිකම. මොකද සංඥාව තියෙන කෑදරකම දීලා දාපු ගමන් මමයා කියන සංඥාවත් මම වෙමි කියන මම ස්ත්‍රියාවක් කියන එක මම පුරුෂයෙක් කියන එක මම පැවිද්දෙක් කියන එක මම තේරවාද කියන ඔක්කොම හොදපාලුවකට යනවා. හැබැයි manussකම ඉතුරු වෙනවා. manussකම ඉතුරු වෙනවා. අපිට ඒක මදි පාඩුයි. අපිට ඕනේ මගේ ඥානකම රකින්න. කාන්ත අයිතින් රකින්න. අපිට ඕනේ පුරිමකම රකින්න. පෞරුෂත්වේ පරුසත්වේ පෙන්න. අපිට මේ භික්ෂු අයිතිවාසිකම් රකින්න ඕනේ. භික්ෂුණී අයිතිවාසිකම් රකින්න අයියෝ සරුවචන් වහන්සේට සතුරුකම් කර සපත්ත වත පුරනවා බුදුහාමරණ මිතුරු වත පුරනවා කියන්නේ අපි මොන જાති වුණත් මිනිස්සෙයිනේ මනුස්සකම ඉතුරු වෙනකොට සංඥාව අපෙන් ගිහිල්ලා සංඥාව තියෙන තාකල් මනුස්සකමක් නැහැ අපි පක්ෂග්‍රාහී එක පැත්තකට ඡන්දෙ දෙනවා අනිත් පැත්තට විරුද්ධ වෙනවා මමක් තම දරුවන් දිහා බලන්නසේ ලෝකේ ඉන්නා තාක්ෂීලු සත්තු දිහා සමහිතින් බලන්න මේ සංඥාව තියෙනකම් බෑ. අපි සිංහල බුද්ධ ආගම රකින්න හදලා. බුද්ධහන් විරුද්ධ වෙන જાතින් මරන්න හදනවා. මේ තියෙන තාක්කල් අපිට වෙනවා අපි කොච්චරක් සංඥාවට දාසකම් කරනවද කියලා. මෙන්න මේ සංඥාවකේ තියෙන මේ සංඥාවට අහුවෙලා අපි මේ කරන්න හදන මේ ඇති දේ ඇති හැටියට බාර ගන්න නැතුව තටමන එක සකස් කරන එක සංස්කරණය කරන එක මේ තියෙන එක හැඩ ගහන්න හදන එක මේකට කියනවා සංස්කර සංඛාරස්කන්ධය කියලා. ඇති දේ තියෙන හැටියෙන් බාර ගන්න කැමති නැහැ. අපි ඒක වෙනස් කරන්න හදනවා සංස්කරණය කරන්න හදනවා අභිසංස්කරණය කරනවා. ඉතින් අපි මේ රූපලාවන්‍ය කියලා කියන්නේ සුද්ධ සංස්කරණයක්. ඇති හැටියට කැමති නැහැ. එහෙන් ටිකක් කපලා මෙහෙන් ටිකක් දාලා එහෙන් ලතු ටිකක් ගාලා මෙහෙන් හරි ගසලා පෙන්වන්න හදනවා. තියෙන මොනම දෙයක්වත් ඒ විදිහට පාවිච්චි කරන්න දන්නේ ඉතින් මේ නිසා අපි මේ සඳහා විවිධාකාර ශිල්ප ශාස්ත්‍ර හදාගෙන තියෙනවා මේ තියෙන දේවල් වෙනස් කරන්න. ලෝකේ තියෙන තාක්කල් ශිල්ප තියෙන්නේ ඇති දේ ඇති හැටියට යන්නද නෙමෙයි. වෙනස් කරන්න. ඉතින් වෙනස් කෙරුවොත් ගෙවපන්. වෙනස් කරපු ගමම්ම සබා ධර්ම අපිට විරුද්ධ නැගී හිටිනවා. ස්වභාවික ගලණයට යන්න තමයි අපි අවුරුදු 6ක් පුරුදු වෙලා තින්නේ ළමා කාලේ. ළමා කාලේ පැනපු ගමන් අපි ඒ දිවිස්තිවල් හදනවා දැනටත් එච්චරයි. ඒක නිසා ඒ ආනපන ගෙවිගෙන ගෙවිගෙන යනකොට හිතන නැගිටලා යන්න කියලා. හිතන හයියෙන් හුස්ම ගන්න ඕනේ කියලා. එහෙම නැත්නම් හිතනවා මේ ඉදිරියට යනවත් දන්නේ නැහැ පස්සට යනවත් දන්නේ නැහැ. මේක සමතෙත් දන්නෙත් නැහැ මේක විදර්ශනාවක් දන්නෙත් නැහැ කියලා සංස්කරණ වැඩ කරන්න පටන් ගන්නවා. අර සංහිඳියාවට අත දෙනව නෙවෙයි අර පෑදීදී බොරදී කරගන්න හදනවා. අර සංහිඳනදී අවුල් කරනවා. මන්තනය කරනවා. කලන්තරනවා. මේ අතින් බලනකොට පස්සද්ධිය දන්නේ නැති නිසා අපි සමාජයත් කලතනවා. ඔළුවත් අංජබජල් කරගන්නවා. පරිසරයත් අංජබජල් කරගන්නවා. ඒක නිසා කියනවා පඬිතයෝ සමාජයේට මෙහෙ කරති අතිපඬිතයෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා. හැම අතිපණ්ඩිතයෙක්ම මණ්ඩිත සමාජයේ මෙහෙ කරලා වැත්තකට නරයවිලා එහෙම මෙහෙ කරනවා. මිනිහට එහෙම කෙරුවේ නැත්තම් උණ වගේ. ඔන්න සංස්කාර වල හැටි. අපි කොච්චරක් තියෙන දේවල් එහෙම කරලා තියෙන දේ තාක් අඹරන්න වෙනවා. ඒ තාක් ගෙවන්න වෙනවා. ස්වභාවයට අනුව ජීවත් වෙන මිනිහට කිසි අසහනිකුත් නැහැ, බරකුත් නැහැ. ස්වභාවයට වෙනස් කරපු ගමන් අනිවාර්යයෙන් මේක අපිට කැපෙනවා. ඒක නිසා අපි පැවිදි ජීවිතය කියන්නේ Brahmacharya කියලා කියන්නේ නිකන් ස්කවුට් කෙනෙක් වෙන්න ආවා. එහෙම නැත්නම් ගර්ල් ගයිඩ් කෙනෙක් වෙන්න හදනවා. පරිසරයේ තියෙන ලී කොටු ටිකක් අරගෙන කූඩාරමක් ගහගෙන හැන්දක් එකකින් හදාගෙන වැලක් අරගෙන එකකින් ගැට ගහගෙන ස්වභාවික පරිසරය. මේක තමයි උප්පරීම දේ. එනිසා අපේ වැද්දෝ ආදිවාසීන් ඒකාන්තෙන් ස්වභාවිකයි. උන් අපේ දිහා බලනකොට උණ්ඩ පේන්න හදන මේ පුළුවන්කාරකම නිසා මේ මිනිස්සු කොච්චර පරිසරයේ කෙලසෙනවද කියලා. ਸਰවචන්නාංශයේ ගීගේ අතහැරියේ. රජගම අතහැරියේ. තඹපු බතක් කන්න. උයාගෙන කන්න නෙවෙයි. හදපු ගේකට වෙලා ඉන්න. ගෙවල් හදන්න නෙවෙයි. මහපු ඇඳුමක් අඳින්න. ඇඳුම් මහන්න නෙවෙයි. දෙන බේතක් බොන්න බේත් හදන්න නෙවෙයි. ඒක තමයි හොඳම දේ කියලා බුදුරජාණන් අපිට දෙනවා. අපිට අමාරුයි හිතන්න පැවිදි වෙනවයි කියලා. මොකද ඒ තරම්ම අපේම ඇඳුම් මහන එක්කනාගේ ඇඳුම් මහඳගෙන ඇඳුම් නැත්තම් නිකන් උණ වගේ ඇඟට. අපිම උයාගෙන ඒ ශිල්ප සාත්‍රයේ සූප සාත්‍රයේ දාගෙන කෑවේ නැත්තම් කන්න බෑ. ඒකට පිළිකා හැදුනත් ප්‍රශ්නයක් නැහැ. කොලෙස්ටරෝල් ආවත් ප්‍රශ්නයක් නැහැ. දිවෙඩියාවත් කමන්නේ හැබැයි මම කන දේ මම කන්න ඕන. මේ බර මගේ ඔළුවට මම ගන්න ඕන. මමම හදපොගේ එක මගේම ගෘහ නිර්මාණ ශිල්පය අනුව මට ඉන්න ඕනේ. ඒ කියන්නේ මගේ හිරගේ මම හදාගන්න. ඒකට ලොකු ලොක්කයක් දාගන්න. ඒක ලොකෝට පේන්ට් කරලා තියාගන්න. ඒ වගේම ලොකු ලොකු බේත් ಜಾති බොන්න ඕනේ. ලෙඩ නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. බේත දිග නම දිග වෙන්න ඕනේ. දොක දොස්තර කෙනෙක් අනුමත කරන්න ඕනේ. එතකොට ලැබෙයිම ලෙඩ තනිපයි. ඉතින් මේ විදිහට සංස්කරණය කෙරුවට නම් කමක් නැහැ. අර මං හැමදාම කියන එක තමයි මට කියන්න වෙන අපේ දරුවෝ කොහාටද අපි යොමු කරන්නේ. අපේ දරුවෝ කවදාද අපිට මේ ස්වභාවික දරුවන් බවට පත් කරන දැන් මරුවෝ කරලා තියෙන්නේ. යක්කෝ කරලා තියෙන්නේ. උන් කරකවල අතහැරලා තියෙන්නේ. પરම්පරා කීයක්ද දැන්? પરම්පරා කීයක්ද අපි මේ විකාරය කරන්න පටන් අරගෙන. ඒක නිසා අපිට වැඩ දෙකක් තියෙනවා. එකක් අඩු ගන්න දැන්වත් ස්වභාවික වෙයල්ලා, මිනිස්සු වෙයල්ලා මේ විකාර නාඩගම් අතහැරලා මිනිස්සු ඇල ඒකල වෙලා දරුවෝ අඹන්න යන්න එපා හදන්න යන්න එපා දරුවන්ට පෙන්වන්න මේ ස්වභාවික වෙනකොට සන්තෝෂෙන් ඉන්න පුළුවන් කියලා බර අතිරි අතාරින්න පුළුවන් කියලා උන් දවස් දෙකකින් අල්ලනවා මොකද උන් අනාගත නෑ තාම අපි එකම පාරේ හොම්බ උල උලා උල උලා ගෙනියනකොට අරුන් ද්වේෂ කර කර කර කර තමයි පරිසරයට විරුද්ධ වෙන්නේ. ද්වේෂ කර කර කර කර තමයි Taman සංකර වෙන්නේ. අන්තිමට ආපහු ගන්න බැරි මට්ටමකට යනවා. ඒ නිසා සංඛාර ස්කන්ධය අරහ යනකොට තමන්න තේරෙන්න පටන් ගන්නවා සංඛාර ස්කන්ධ කියලා කියන්නේ චේතනා අදිෂ්ඨාන අබිනිවේෂ ප්‍රාර්ථනා මේ හතර තියෙන තාක්කල් සංසාරේ ගැලවුමක් නැහැ යමක් වෙන්න අදිෂ්ඨාන කරනවා නම් යමක් චේතනා කරනවා නම් යමක් අබිනිවේෂය කරනවා නම් බැස ගන්නවා නම් ගෙවදිනවනම් ඒ තාක්කල් මේ මනුස්සයා ඉල්ලගෙන කර්ම රැස් කරනවා. සංස්කාර වලට කියන නම තමයි කර්ම රැස් කරනවා කියන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ සඳහන් කරන මේ ආනාපානේ වගේ ගත්ත අරමුණ සංසිඳීගෙන යනකොට අනේ මේකට චේතනා දාන්න එපා. අනේ මේකට අදිෂ්ඨාන දාන්න එපා. අනේ මේකට ප්‍රාර්ථනා දාන්න එපා. ඔය ගෙවෙන එක හේම ගෙවෙන්න යන්න දෙන්න. බලන්න කොච්චර අමාරුද කියලා. ආසස්වසස් ගෙවෙනකොට හිතෙනවා මේ වෙනකොට බුද්ධානුස්සතිය කෙරුවොත් හොඳ නැද්ද? මෛත්‍රී භාවනා ටිකක් කරුවොත් නරකද? එහෙම නැත්නම් අසුභ භාවනා ටිකක් කරුවොත් නරකද කියලා බොහොම ඥානවන්ත තාලෙට එක එක දේවල් ඔලුවට එනවා. මේකට ගෙවම් කරන හැටි, බර බිම තියෙන හැටි, ඒ ඒ විදියට මේ එක මේක කරන්න ඕන කියන එක දෙයියෝ කරන දෙයක් නෙවෙයිනේ. මුස්ලිම් මිනිස්සු කරන දෙයක් නෙවෙයිනේ. ආගමට විරුද්ධව කතෝලික මිනිහෙක් කරන දේ තමන්ගේ මරීකමනේ. තමන්ගේ මෝඩකමනේ, නොදැනුවත්කමනේ. නමුත් ඒකට දොස් කියන්න එපා. මොකද අපි හැදිලා තියෙන හැටි. ඒ නිසා සරුවචාන්සේ සඳහන් කරන අපිට ක්‍රමයේ කියලා දෙන්න රූපේ ගෙවම් කරගෙන යනකොට අනේ පෑදිදියට බොරදියෙක් වෙන්න දෙන්න එපා. ඔකට ඕම ගෙවම් වෙන්න දීපන් කියලා සංස්කරණේ නොකර සිටීම. එහෙම නැත්නම් කියන්න තියෙන්නේ යමක් නොකර බලා සිටීම කරන්න බෑ. එතකොට විඥානය විල කියන යමන් තියෙන එක හොඳයි නැති එකට වැඩිය කියලා සංඥා නැති එකට වැඩිය සංඥා ඇති කරන්න ආවා. වේදනාවක් නැතිකට වේදනාව ඇති කරන්න හදනවා. නැත්තම් හයියෙන් හුස්ම ගන්න රූප ඇති කරන්න හදනවා. නැත්තම් මොනවා හරි කරන්න හදනවා. ඒ කරපු සංඥා ගත්ත විඳින රූප හොඳයි. රූප නැති අවකාශයේ සෞත්තුයි ගන්න දෙයක් නැහැ. වේදන නැති අදුක්කම සුඛයේ මහා පාළුයි ගන්න දෙයක් නැහැ. සංඥා කරන්න නැත්නම් අඳුනා ගන්න නැහැ. සකස් කර නැත්නම් ඉඳලා වැඩකුත් නැහැ කියලා විඥානය ඇවිල්ලා පුදුමාකාර පෙරක දොරුකම් කරනවා. මේ ටික ගෙවම් කරනවා කියන එක රූප ගෙවම් කරනට වඩා බොහෝම අමාරුයි. රූප දෙන්න පුළුවන් අපි දීලා තියනවා දැන්. නමුත් ඒකමයි. ඒ රූප දීමෙන් දානයක් දීලා දානේ වළඳන කෙනාගේ බඩ පිරෙනකොට ඇති වෙන සතුට වගේ තමයි මේ වේදනා මේ සංඥා මේ සංස්කාර මේ මේක ඒ තාලෙටම දෙන්න සුදුසු වෙලාව ආපුවාම ඒක දෙනකොට රූප දෙනවා වගේ නෙවෙයි වේදනා සංඥා සංස්කාර විඥාන දෙනකොට එතන එතනම අකාලිකවම බර හැලුවීම සිද්ධ වෙනවා නිසා ඒකට මේ කරලා ලබනාත්ම පිංකම් ආනිසංස වෙඳින්න ඕනේ එතන එතනම තියෙනවා ඒ සඳහා අපි අර සංසාරය පුරා කරගෙන ආපු ගැම්ම පුරුද්ද සම්ප්‍රදාය ගොඩක් උදව් වෙනවා නමුත් මේ වේදනා සංඥා සංස්කාර අතහැරීම හරිම රැඩිකල් වාදී හරිම විප්ලවීයයි හරිම සම්ප්‍රදායට විරුද්ධයි ඒක නිසා ඒක කරනකොට වටපිට බලන්න එපා. කාගෙන්වත් අහන්න යන්න එපා. එක් එක්කත් හරි උපදේශ දෙන්නේ ඔක්කොමලා දෙන්නේ නැහැ නේ අල්ලගනින්. ඇතුළුමුත් දෙන්නේ උපදේශය ඉච්චරයි පිටිමුත් දෙන්නේ උපදේශය විචර නම සරුවචන්සේ සඳහන් කරනවා අල්ලන්නේ බරක්. අල්ලන්නේ දුකක්. අල්ලන්නේ තෘෂ්ණාව නිසා, අල්ලන්නේ අවිද්‍යාව නිසා පුරුදු වෙන්න වගේ නාල්ලා හිටපන් කියන එකයි මේ බාහිර සූත්‍රයේදී සඳහන් කරන්නේ. ඒ නිසා බර සුද්ධ කරලා දෙන්නම් මං ඒක මේ සූත්‍රය ඉවරුණාට පස්සේ තියෙන ගාතාවක සරුවචනන්සේ සඳහන් කරලා තිනවා මම බර හැල්ලු කළ දෙන අනේ කරුණා කළා මේ හැල්ලු කරු බරට ආයෙ කක්ක දාගන්න එපා. පෑදිදියට බොරදී එකතු කරගන්න එපා. එකතු නොකරොත් එතනමයි නිවන. මේ ඉන ඔක්කොමලා වගේ යම් ප්‍රමාණයකට අයින් කරන හැටි දන්නවා. නමුත් අයින් කරාම ඇති වෙන පාළු ගතියට අයින් කරාම ඇති වෙන කොංගුණා වගේ ගතියට අපි මොනවා හරි ආයෙ ගුණක් දානවා. අන්නේ කුණ නැවත නොදා සිටීමටයි විප්ලවීය චින්තනයක් අවශ්‍ය කරන්නේ. ඒකට රැඩිකල් වාදී වෙන්න ඕනේ කියලා කියන්නේ ඒක දෙවන්නේකින් අහන්න යන්න එපා. කාටවත් ඒක වගකීම ගන්න බෑ. සුද්ධ වුණාට පස්සේ අඩු ගන්න එක තියාගෙන ඉන්න. ඒක දිග දිගට අඩු වෙලා යයි. කරුණා කරලා අය අර පෑදීදියට බොරදී එකතු කරගන්න නැතුව අඩු කරපු බර සැහැල්ලුව බුද්ධ විදගෙන යන්න පටන් අරගත්තොත් එතෙන්ද ගිය මිනිස්යාගේ ඒ පිරිසුදු ඥාණයම හොඳටම ප්‍රමාණවත් ඉතුරු ටික කරගන්න. ඒකට විශේෂ ඥාන, විශේෂ සමීකරණ, විශේෂ අභිධර්ම පන්ති, විශේෂ ලයිස්තු මොකක්කත් ඕනේ. අමාරු ටික තමයි ওই දානි අවස්ථාව. අමාරු ටික තමයි සීලී අවස්ථාව. ඊට පස්සේ සමාධියක් යම් ප්‍රමාණයට ආවට පස්සේ ඒ සමාධියට බාරේ බාර දෙන්න. සමාධියටත් වැඩිය හොඳම වචනේ සතියට. සතියට වැඩි බාර දෙන්න යා ඉතුරු ටික කරනවා. එතකොට එnde end end end තමන්ගේ තියෙන අර බර නිදහස් වීම මුල් කාලේ ඉඳලම ආපු එකක් තමයි දැන් බුද්ධි විඳින්නේ. නමුත් ඒ වෙච්ච දේ හොඳට බුද්ධිය කවුරුත් කියපු එකක් නෙවෙයි මම්ම හිතුවක්කාරකමට කරපු එකක්. නමුත් සරුවචනසේ සාක්ෂි ධර්මයේ සූත්‍ර තියෙනවා ඒකට සංඝයා මේක කරලා තියෙනවා. සිල්ලතුනි විතරයි මේක කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඒක කරන කරනකොට මෙතන එතන ආනිසංස ලැබෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ප්‍රධාන වග දුෂ්කරතාවයකට දුෂ්කරතාවයකට මුහුණ දෙන්න වෙනවා. ඒ තමයි මේක කාට හරි කියලා දෙන එක. මොකාවත් බාර ගන්න කැමති නැහැ. ඒ නිසා කියලා දෙන්න යන්න එපා. ඇහුවොත් මෙහෙමයි කියලා කියනවා බුදුහාමරෝ බාහිර සූත්‍රය ඔන්නෝ කියලා තියෙනවා පොඩ්ඩක් බලපන් කියනවා මිස Tamange අතර දාන්න යන්න මොකද කවුරුත් කියන්න කැමති නැහැ. කවුරුත් පිළිගන්න කැමති නැහැ. ඒක නිසා කරන්ඩ අත්දකින්ද අත්දැකලා යන ජීවත් වෙනකොට පුළුවන් ප්‍රමාණයෙන් හදා බෙදා ගන්න හැබැයි මේක හදා බෙදා ගැනීම කියලා දීම මගේ යුතුයකමක් නෙවෙයි. මගේ වෙනවනම් වෙච්චාවයි කියලා යන්න ගත්තොත් මේ ජීවිතේදීම මේ ආත්මෙදීම ඒ කියන සැප මෛත්‍රී බුදුදහමගේ සාසනය නෙවෙයි ජීවිතෙන් පස්සේ නෙවෙයි මෙලෝ වශයෙන්ම ධිට්ඨ ධම්ම වශයෙන් අපින්න පුළුවන් නිසායි සරුවචනාංශේ මේ විදිහට බාහිර සූත්‍ර දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා මේ පිළිස් තේරුම් ගන්න ඕනේ මේ ගමනෙන් අපි වැඩි හරියක් ගමන් කරලා ඉවරයි. අන්න එක කඩා ගන්න නැතුව, ඒක අඹා ගන්න නැතුව, තලා ගන්න නැතුව, වෙනස් කරන්න නැතුව ඉදිරියටත් මේ ගත්ත ගැම්ම දිගට ගෙනියන්න මේ ධර්ම දේශනාවත් දේශනාවාලාවත් එකසේ හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාවත් ඒ වගේම දේශනාවලියේ સમાප්තියත් මෙතෙන් සටහන් කරනවා. ශිරු දිනාටම සැනසීම උදා වේවා බර නිදහස් වීම සිද්ධ වේවා කියලා පානවා